අපිට දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ කර්මීය සූත්‍රය. පිළිබඳව කර්මීය මත්ත සූත්‍රය. කර්මීය මෙත්ත සූත්‍රය කියන තමයි මේ පිළිබඳව අපිට දැනුම් දෙන්නේ. කර්මීය මෙත්ත සූත්‍රයේද කර්මීය මත්ත සූත්‍රයේද කියන එකයි මේක තේරුම් ගන්න. ඔව්. ඒක එතන මත්ත කතාවකුත් නෑ මෙත්ත කතාවකුත් නෑ. ඒක කර්මීය සූත්‍රය ගලවිට පෙන්නේ. සූත්‍රය. කලේතු සූත්‍රය. ඒකද මෙච්චර කතාවක් නෑ. මෛත්‍රිය කියන සඳහා මේක ගත්තායි කියනා වූ අර අටුවා කතා නිසා තමයි. ඔවර පිට සූත්‍රයේ පරිණත පිට සූත්‍රයේ දාලා. එතකොට අපි දැන් මේක දකින්න ඕනේ. මේක මොනවද වෙන්නේ භාවිතා කරන්නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා නෑ කාලයක් තුනක් ගන්න ඕක කාලයක් තුනක් කර්මය. කර්මයේ මෙතන හිතේ gedara කියන්නේ හොඳ නැද්ද කියලා. ඒක හේතු වශයෙන් කියන්නේ මේක ආකාර බෝධ උපද්දව වෙනවා. මේ මනුස්සයෙක් මොනවා හරි අමුත්තක් එහෙම නෝනන. බොරුවට කියන්නේ හේතු අගතියෙන් කියන්නේ උදර ඥාතින්ට දෙන්නේ පාදක හදාවත්. පුදුවල තියෙනවා. අපිට කරදරයක් නොවුණා. අධ්‍යක්ෂණයම කරදරයක් නැති බව තේරුණා. කොහොම ප්‍රශ්නයක් වෙද්දී මගේ වෙනවා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක දෙකේ විතර කියන්නේ ඒක. ඌට වාගේ එනවා. ඒක තේරුණා. ඒ අපි බලන්නේ. ඒක එදම නෙමෙයි කියලා උත්තර දෙන්න හරියන්නේ. ඇයි එහෙම මොනවා කියන්නේ? බුදුදහම දේශනා කළේ. අපි අපතහා ජීවිතය දකිනවා. ඒක බලාගන්න. භූත කලවර ඉඳලියක් නෑ යථාර්ථයෙන්ම. ඒ බඳු කලවර තියෙන කෙනෙක්ටම මහා ওই සාමාන්‍ය කලවර කියලා නෙමෙයි යයි. ඇහැට දෙන්න ඇවිල්ලා මේ ආකාරයේ විදිහට වැඩ කරලා මේවා කොළඹ කරලා හාමුදුරුවෝ මහා කලවර කරපු අවස්ථාවල. අමුතුයි. ඒ අමෘත කතරේ හඳුන්වන්නේ මේ පිටු ගන්න උදානම් කියයි. මේ වගේ මේ කරේ හොන්නේ. ඊළඟ ඒ සූත්‍රේ භාවිතා කරනවා. යන්නේ දෙනෙකට මූර්ත පත්‍රයක් ආවහි. ඒක එක්කද? හැබැයි දැකෝ අනිවන හරියන්නේ හොඳේ නෑ වෙන්න පුළුවන් කතරේ දාන්න. අපි මේ හිමිකට දිනනවා. දැන් අපිට ප්‍රශ්නයක් එන්නේ. යාට යන්නේ කියන්නේ දෙන්නක රටක හොටි දෙන්න පුළුවන් හරිද කාට ඉන්නේ නැහැ යෝගයක් කරගෙන ධර්මයක් දෙන්න කියලා දෙකට හදා ගන්න ඕනේ මෙතන නියම පිළිතුරු එතනින් මතුවේ නෑ නමුත් ඒක වෙන්න බෑ කියන්නේ හේතුවක් බුදුචාරණ මහන්සේ ඒ ඉන්නේ අමනුෂ්‍ය පදේ දුරු කරගන්න ඒ නිසා බුද්ධ වචන බුදු වෙන්නේ නෑ වෙන පුළුවන් කියනක් තේරුවා. ඒ විදිහට වෙලා දෙන්නේ නැහැ. නිකන් අහියන්නේ. එන අදිරියක් තමයි තියෙන්නේ. ඇයි එහෙනම් ඒක එහෙම වුනේ? මොකද ඒක රසපාන හේතුව මොකක්ද යන්නේ හොයාගන්න. ඒක හොයාගන්න තියෙන්නේ. අදිරිය තමයි ඒ කතාව තීරණය කරන්න බැහැ පසු විස්තරයක් දෙන්න. එහෙනම් අපි දකින්න ඕනේ කරණීය සූත්‍රය. කරණීය මත්ත කුසලේන යන්තම් සංසම්පදන අධිකෙච්චේන මුලතම පටන් ගන්න කියන සූත්‍රය ඔබලා විමර්ශනය කරලා බලන්න. මොකක්ද කියන්නේ කියන්නේ? සමායිති කාන්තපද නම් වූ නිවන පැමිණීම සඳහා කළ යුතු මොකක්ද? කර්මදලයි කියලා. කර්මයක් කළා පිළිතුරු දෙන්නේ බුදුන් වහන්සේගේ විතර ධර්ම දේශනා කරනවා. මොකද කරන්න ඕනේ? කාන්ත පදනක් වූ ඉවත් ගැනීම සඳහා කරන්න ඕනේ මොකක්ද යවුවා කියලා. වෙන වක්ත පදන් ගන්නකොට මොකද? මෙත් කතාවක් හිතේ. එහෙම කරගෙන ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාන්ත පදනක් වූ නිවන් ගැනීම සඳහා මෙන්න මේක කරේ. කරේ කරේ. සත්‍යෝ කියයි කියන්නේ. සත්‍යයේ කියන්නේ. අදදී සාම්ප්‍රදායිකව තෝරන සිංහල අර්ථයේ දක්ෂේ කියලා කියනවල දක්ෂයාට පාලි වචන කියන දක්ෂෝ සක්කෝ කියන්නේ දක්ෂයා සක්කෝ කියන්නේ වෙන පදයක් සක්ක දෙවියන්ට සක්ක කියන්නේ ඇයි කියන විද්‍යාත්මකව මාර තෝරනවා සක්ක කියන වචනේ අර්ථය හොඳට පැහැදිලි සැලැස්මක් ඇතුව කටයුතු කරපු කෙනෙක්. ඒ හේතුවෙන් තමයි සක්ක කියන නම ලැබුණේ. භගවානෝක සක්ක උනේ එහෙමයි. සක්ක කියන්නේ හේතු. සකසා ගන්දු. සකසා වත්ති වේද කළා. ඒවා සකස්මක් ඇතුව හරියට කරපු නිසා තමයි. ඒ හේතුවෙන් ඔය සක්ක කියන නම ලැබුණේ කියලා පේනවා. එහෙනම් අපිත් වැඩක් කරනකොට ඉස්සෙල්ලාම නිවන් දකින්න ඕන කෙනෙක් ඉන්නවනම් තමන්ගේ වැඩ සකසුරුවාම්කමින් කෙරෙන්නේ. සකසුරුවාම් කියන වචනේ අපි අර කියනවා. සකසුරුවාම්කම කියන එක අර පරිපස්සනත් එක පැත්තකින්. වැඩකට නැතිව හොරන්න නැතුව වැඩකට ඇති දේ පමණ ක්‍රමානුකූලව කරන්න. ඕක අපි දැනුවත් වෙන්න දුව බෑනේ කරන්නේ. අර පරිස්සමෙන් කියන අර්ථයක් අරගෙන තියෙන හැටි සකසුරුවමින් වැඩ කරන්න කියලා අපි ආදි කරන්නේ කියනවා. ආදි වැරන්නන්ට මේ වචනාවේ අපේ බුදුදහම. හෙළ අටුවාට විච්ච නිසා. හෙළ අටුවා වලින් ගත්ත හෙළ අර්ථය. අපේ හෙළ ළඟ තිබුණා. ඒවා පස්සේ නිකන් හරමිටි කතා වලට වැඩිච්ච වචන වාගේ නම් බොහෝ අපහාස කරන වචන වාගේ පැත්තකට දාන කාලයක් බහු කාලේ කාලා. ඇයිලා ඒවට ඉංග්‍රීසි වචන ගැලිය අරගෙන දාන්න පටන් ගත්තා. අපේ ගැඹුරු අර්ථ වැදගත් අර්ථ නැති වෙලා ගියා. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි දකින්න ඕනේ. සකසුරුවංගමේ වැඩ කරන්න පුළුවන්. වැඩක් කරනකොට වැඩේට අදාළ විදිහට ඒකට ගැළපෙන දේ හොයලා බලන්න. ඒක අර පරිසම් මේ විදිහට ඒ වගේම ඒකේ ප්‍රයෝජන ගන්න සමානුකූලව කරන්න ඕනේ. ආවට ගියාට දමා ගහලා වෙන හිතක් තියාගෙන තව වැඩක් කරලා එහෙම ගැළපෙන්නේ නැහැ. ඒක බොහොම සිහි බුද්ධියෙන් මේ වැඩේ කරන්න දැනගන්න ඕනේ. වැදගත් දේ දැනගන්න ඕනේ. නොවැදගත් දේ දැනගන්න ඕනේ. වැදගත් දේට කරේත මහන්සි වෙන්න ඕනේ. ඒ හැම එකම සීමාවක් තියෙනවා. මෙන්න මේ සකසුරුවකින් වැඩ කරන්න පටන් ගන්න ගති ලක්ෂණය තමයි සක්ක ගති ලක්ෂණය. සක්කෝ වෙන්න කියන්නේ ඒක. දක්ෂයෙක් වෙන්න කිව්වොත් එහෙම. අපේ සමාජයේ මේ වචනේ අර්ථය දෙන්නේ. මෙයා හරි දක්ෂයි වෙඩි තියන්නේ. මෙයා බෝම්බ හදලා හරි දක්ෂයි. අපේ ගමේ මිනිහ කියන ගල් කටක් හදලා හරි දක්ෂයි. අපේ උන් හිතනවා දක්ෂයෙක් වෙන්න බෑ නිවන් දකින්න. උන් නිවන් දකින්න දක්ෂයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මිනිහා සතුට වෙරි කියන්නේ හරි දක්ෂයි. ඉගිල්ලෙන කුරුල්ලරත් වෙරි කියනවා. හරි දක්ෂයා. මේ ඉස්සෙල්ලාම දක්ෂයෙක් වෙන්න කියලා ආතතියක් දුන්නොත් අපේ අය දක්ෂයා වෙන එක තෝරගන්න. තෝරගන්න බැරි නේද වදන වල ආතතිය. යම් කිසි වැඩක් කරනකොට මේක වැදගත් මේක නොවැදගත් මේක පාපද මේක පුණ්‍යද මේක මොකේද හේතු වෙන්නේ? වැදගත් දේ කෝකද? අන්න එහෙම හොයලා බලලා වැදගත් දේ වැදගත් විදිහට ඒකට ගැලපෙන විදිහෙන් කරන්න. අනවශ්‍ය විවිධම් දරනවාද? වැරක් ඇති දෙයක්ද නැති දෙයක්ද? මෙහෙම දැනගෙන හරියාකාරව පිළිවෙල අන්න සක්කේ කියලා වැඩ කරනවා. ඉතින් ඕකට කිසි දෙනක දොස් කියන්න බෑ. නිවැරදි හොඳ වැඩ පිළිලක්. ඒ වගේම අයිතරික උජුජ වෙන්නේ. සක්කෝ උජුජ. අවංක වෙන්නේ. ඍජු වෙන්න කිව්වට ඔබ තේරෙන්නේ නැහැ. ඔබ නිසා උතුම් කායන් කියන එක තෝරාගන්න වෙලාව කොණ්ඩ කෙලින් තියාගන්න කියලා අද පොත්වල ලියනවා. කොණ්ඩ වල වෙල හොඳට කෙලින් තියාගෙන ඉදි කරගන්න. උතුම් කායන්. කායජිතුකා කියලා වචනයක් අපේ ධර්මයේ හොඳට විග්‍රහ වෙනවා. තමාගේ ක්‍රියාකලාපය අවංක කරගන්න. අවංක ක්‍රියාකලාපයක් ඇති කරගන්න. උජිබුත කියලා වචනයක් තියෙනවා. කායවංක, වචීවංක, මනෝවංක කියලා වංක පැති තුනක් තියෙනවා. වංග පැත්තෙන් උපමා කරුණකුත් පෙන්නලා තියෙනවා. ගෝමුත්‍ර වංකේ, නංගල කෝටි වංකේ, ඒ වගේම චන්ද්‍ර රේඛා වංකේ කියන. වංග තුනක් පෙන්නනවා. හිතේ කය වචනේ ඇද පැති වලට පෙන්නන එකක්. ඉතින් ඇද නැතුව ජීවත් වෙන කොටින් කියනවා අවංක වෙනවා කියනවා හිතෙන් කයෙන් වචනෙන් අවංක වෙනවා. ඔව්. ඔතන තියෙනවා මේ ගෝමුත්‍ර වංකේ කියලා වංකයක් ගැන කියනවා. ඒක විග්‍රහ වෙනවා කරත්තේ වැදලා ඉන්න හරකා කරත්තේ ඇදගෙන යනකොට මුද්‍රා කරනකොට හැම වෙලේම වලලු වලලු තමයි වැදලා තියෙන මුද්‍රා පේන්නේ. ඒක තැනකවත් නෑ ඇදෙන්නේ තියෙනවා. එහෙම එහෙම කරත්තේ ගැටි ගැටි ඇදගෙන මුද්‍රා කරගෙන යනකොට හැමතැනම තියෙන මේ රවුමෙන් රවුමෙන් රවුමෙන් ගිය ඩාටේට අර මේ ස්ක්‍රීන් එක කඩලා තිබ්බහම පේනවා වගේ තමයි තියෙන්නේ මුද්‍රා පේන්නේ. මෙන්න මේ වගේ හිත, කය, වචනය කියන හැමතැනම බලුවොත් ඇද නැති දෙයක් නැති. අවංක නැති. වංක ගතියම පිරිච්ච පුද්ගලයා කියලා ලක්ෂණේ තියෙන ගෝමුත්‍ර වංක පුද්ගලයා. තා පුද්ගලයා කියන නංගල කෝටි වංක. වදනේ නම් ඇදට. ඊරවට නම් කියනවා හරියට ඔක්කොම කියනවා. පිට ඇතුලේ තියෙන වංකත්. ක්‍රියාවට ගියාම තියෙන වංකත්. කතාවට නම් මිහගෙන. නගුලේ එකලවර ඇදයි. මැද කෙටි. මෙන්න මෙහෙමයි කියනවා නංගල කෝටි වංක පුද්ගලයා. චන්ද්‍රලේඛා වංශය කියලා එකක්. ඉතින් හොයන්න බෑ. පේන දින හරිය අද අභ්‍යන්තරේ කොහොමද කියලා හොයාගන්න. හරියට හඳේ එක හේකාවක් ඉස්සෙල්ලා වැටෙනට පස්සේ අනික හරිය පේන්නේ. අනිත් වගේ හැඟවුරු පැටි තියෙනයි. ඊට පස්සේ බලාපුවහම අර මෝරණකම් බලා හිටියොත් එහෙම එහෙම ඊළඟ දවසේ. ඇද කෑලිම පේනවා මිස. ඊට පස්සේ රවුමක් වෙලා හිටන් ඇදයක් උඩ දකින්නවා මිස. පිළින් එකක් හදින්නේ. එහෙනම් අභ්‍යන්තරයේ ඇදයි හොයන්න බෑ. හැඟවිලා තියෙන්නේ නැද්ද? මේ තව ඇද. මෙන්න මේ විදිහට මේ සත්‍යයගේ තියෙන වංග ගති ලක්ෂණය මෙහෙමයි කියලා පෙන්නනවා. මතු. ඒතර අපි ඔකෙන් දකින්න ඕනේ. අවංක වෙනකොට හිත කය වචනය කියන මේ ద్వාරත් වේන්නේ. දස අකුසල් නොකරන පුද්ගලයාලා. කියනවා අවංකභාවය. මෙන්න මේම උජූජ වෙනවා කියලා කියන්නේ මෙන්න මේ අවංකත්වයට පත් වෙනවා. අවුජු පරිවර්ණ වෙනවා කියලත් ඕක. ඒතර මොකද මෙන්න මෙතෙන්ට පත් වෙන මේ අවංකත්වයට පත් වෙනකොට සූජූජ වෙලා කියන්නේ. ඒක තව විශේෂයක් තියෙනවා. අවංකව වැඩ කරන පුද්ගලයා වුණා. මොකටද අවංක වෙලා ඉන්නේ? පරමාර්ථය මොකද අවංක වෙන්නේ? සමහර කෙනෙක් අවංකත්වයේ ලෝකේ පැවැත්ම තුළ අවංකත්වයේ හොඳයි කියේ. ආර්ය ලෝකේ පැවැත්ම තුළ ඉන්න අවංකත්වය හොඳයි කියන දෙන්නේ නෙමෙයි තවයි හරින්නේ. මගේ මේ අවංකත්වයේ මේ පවත්තන්නේ නිවන හදහයි. සුවේ හදහයි. තපෝ ගුණේ හැර නිවන හැර සත්‍යයර සුවයක් තවත් නුලකේ. ඔන්න ඔය සුවේ හදහයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වදලා හරිහත්ත්වයටපත් වෙන වෙම බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා තමයි මගේ මේ අවංක වැඩ පිළිවෙල මම හදාගෙන තියෙන හැදගන්නේ. මට මේ අවංකත්වයේ වෙන මේ ලෝක පැවැත්ම හදාගෙන යන එක. පැවැත්ම බැඳිලා නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ හවල්කාරය. සීල විසුද්ධිය මොකද දාපුවා? චිත්ත විසුද්ධියට කියනවා. චිත්ත විසුද්ධිය මොකද? ditthi විසුද්ධියට. ditthi විසුද්ධිය කාංකා විතරන විසුද්ධියට. ඔය ආදි වශයෙන් ගිහිල්ලා. මග්ගාමග්ග ඥාන රස ඥාන රස විසුද්ධිය. ඥාන රස විසුද්ධියට මොකද? අනුපාදාය පරිනිර්වාණය සඳහා කියලා උත්තරය දුන්නා. ධර්මයේ හොඳ සූත්‍රයක විග්‍රහ කරනවා. එහෙමනම් මේ කියන සත්‍ය මොකටද මේ ආවේ? ඔන්න ඔය කියන අවංක වෙන්නේ නිවන ලබා ගැනීම සඳහා නිවන සඳහා අවංක වෙනවා. එකයි අවංකත්වය. අවංකත්වයේ ලෝභයාගේ අවංකත්වයක් තියෙනවා. ලෝභයාගේ අවංකත්වය කියන්නේ මේ බාහිර දේ. පැවැත්ම සහිත දේ. සාසනයේ අවංකත්වය කියන්නේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා කරන වැඩ පිළිවෙල. මෙන්න මේකට කියනවා සූදු. සක්කෝ සකස් වෙලා ඉන්න කරන්න සැකසුම් ඇතුව කරන්න ඕනේ. අවංක වෙන්න ඕනේ, උජුජ වෙන්න ඕනේ. සූජු. නිවන සඳහා වෙන් වෙච්ච නිවන සඳහා පරමාර්ථ කරගත අවංගත්වයක් වෙන්නේ. එතකොට සූජූජ කිව්වේ ඔය. සුවජ කියන වචනයක් තියෙනවා ඊළඟට. මේ නිවන සඳහා කියන වචනේ තියෙනවා. අට්ඨකර තීනි පදව සම්බුද්ධයෙන් ප්‍රකාශිත. අකුරුවටයි පද දුක. අනිච්ච දුක්ඛ අනාත්ම. මෙන්න සුවජ. මෙන්න මේ නිවන සඳහා යම්කිසි ආකාරයෙන් භාවිතා කළ යුතු වචනයක් තියෙනවා. මෙන්න මේ සුවචේතපත් වෙනවා. වෙන වචනයක් අසුරු කරලා නිවන් දකින්න බෑ. මොකද ඉස්සෙල්ලා පටන් ගත්තේ සාන්ත පදනම වූ නිවන්ට පැමිණීම සඳහා කුමක් කළේද කියලා මුලම දීලා සාන්ත පදේ ගැන කියලා. එහෙනම් ඒ සඳහා කළේ ඉස්සෙල්ලා මේ විග්‍රහය. හරි? අයිසක මුදු වෙන්නේ. මොකද සාන්ත පදනම වූ නිවන්ට පැමිණීම මුල දිනවා රාත්‍රියේ කියලා. එතන සම්බන්ධ කරලා නේ ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කන්කරු ආභරණ හදා ගැනීම සඳහා මුරුදු රත්තරන් හදා ගන්න. පහට ඇරලා උණු කරගෙන වක් කරලා හදා ගන්න ක්‍රමය. ඒක හරියට නියම ක්‍රමයටම හදාගත්තොත් තමයි ඒකෙන් හැදෙන්නේ නැති වෙන්නේ බැලෙන්නේ නැති වෙන්නේ අවශ්‍ය විදිහට සරල ගන්න පුළුවන් මුරුදු හතරක් ආවරණ ගැලපෙන විදිහට නමන්න පුළුවන් විදිහට හදාගන්න. මෙන්න මේ ගති ලක්ෂණය තමයි මුදු ගතිය. මුරුදු ගතිය. නිවන සඳහා යම් කටයුත්තක් තියෙනවා. ඒ සඳහා අපූර්වට නැමිලා හිටින්න ඕනේ. ඒකට ඇකිලා හිටින්න බෑ. එතන සුද්ධ කරගන්න ඕනේ. න අතිමානි. මේ අතිමානි අයින් කරගන්න. මාන අතිමාන කියලා කඩ ටිකක් තියෙනවා. මානෙ කියන අස්මිමානෙ. මම කියන හැඟීම. අතිමානි කියලා කියනවා. ඒක ඉක්මවාගේ ලෝකේ අල්ලාගත්ත මමත්වයෙන් අල්ලාගත්ත ගති ලක්ෂණය. මෙන්න මේ අතිමාන නැත්තේක් වෙන්න. මාන නැත්තේක් වෙන්න කිව්වොත් එහෙම වෙන්න බෑ. මොකද? අත්මීමානයේ ප්‍රඥාවෙන් නැසෙන කෙලෙසියක්. ඒක සරියාවෙකින් ඉවර කරගන්න පුළුවන් එකක් නෙවෙයි. අතිමානිය නැති කරගන්න පුළුවන්. මානකාර වැඩක් කරලා සුද්ධ වෙන්න පුළුවන්. සුවචෝ චත මුදු අනතිවාර. සංකුසකෝ. සතුරු බව කියන එක ලෝකයාගේ සතුටක්. හැබැයි නිවන්ට පැමිණීම සඳහා අපි කියන සතුට දක්හත. පීති මනස කායෝ පස්සද්දති පස්සද්ද කායෝ සුඛද්දීති. ආන් ඉතින් අතුහත. නිරාමිත සුවයක් තියෙනවා. මෙන්න මේ දහම් ප්‍රීතිය දහම් සුඛේ එනකොට නැගෙන සන්තෝෂයක් සතුටක් තියෙනවා. මෙන්න මේක තමයි සන්තෝෂ කෝචක. ඊළඟට සුබරෝ. සුබරෝ. අපි දරන්නේ නිවන් දැකීමට අවශ්‍ය බර ටික විතරක් නෙමෙයි. නිවන් දැකීමට නැතිව බැරි හරිය දරා ගන්නවා නම් නිවන් දැකීමේ හේතුකාරකේ දරා ගන්න නම් සුබර දෙනවා. කාම වරයි, දේශ වරයි, ලෝකයාගේ අල්ලාගත වරයි. මෙයන් අප්‍රමාණ වරකට මෙරිකිලා මේ ඇයිලා ඉන්නේ. දැන් ඒ තත්ත්වෙ ඉන්න එපා කියලා කියනවා. දරන බර Tamanට අවශ්‍ය නිවන්ට උපකාර වෙන බර දරන්න. ඒ හඳා හේතු වෙන බර දරා ගන්න සුබර වෙනවා. අප්‍රතිච්ඡෝදේ. දැන් බහුකටයුතු ලෝකයාගේ තියෙන වැඩක් නැති ලෝභ දේශ මොහ කටයුතු වලගේ අසීමිත වැඩ කටයුතු පටලවාගෙන බහුපිච්ච වෙලා ඉන්නවා. දැන් මේ කෘත්‍යභාවය අල්ප වෙනවා. මොකද නිවන හේතුකාරය විතරයි කරන්න කරන්න තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න ඊට අනුකූලව කටයුතු කරන්න පටන් ගත්තා. අණ්ඩ ආහාරයක් ඕනේ, ඉඳ දෙනක් ඕනේ, ලෙඩ බේදක් ඕනේ, ඉඳ වස්ත්‍රයක් ඕනේ වෙන මොනවා සිව්පතේ ඉඳ කරන්නේ. පැවිදි උත්සවය නම් ඉති කරගන්න ඕනේ. ගිහි පින්නත් පිළිසන ඒ සඳහා අවශ්‍ය කරන කොටස සීමා කරගත්ත වැඩ පිළිලා තියෙනවා. එතකොට අන්න අපකිච්ච අපකිච්ච බවට පත් වෙනවා. කල් ලහුක වෘත්ති. එතකොට සහැල්ලු බවට පත් වෙනවා. එන්න මේ ලෝකයේ දිවෙන්නා වූ යම් කිසි ලහුක කියන්නේ පුද්ගලයා විසින් මේ මේ සමාගයේ ලය යම් කිසි කාමාස්වාදයන් සඳහා හදාගත්ත වෘතයක පවත්වන්න පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේක පලාහරින්න ඕනේ. ඒක ඉවත් කරලා ලහුක වෘතේ ඉවත් වෙන්න ඕනේ. ලෞක කියන වචනේ අර්ථයක් තියෙනවා. සුඛ කියන දුක්ඛ කියන අර්ථය. සිකුරු ගති ලක්ෂණය. ඒ කියන්නේ කාම ගති ලක්ෂණය කියන්නේ. අන්නේ ඒකට තිබෙනා පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම කියන්නේ කාර්ය මාර්ගයේ බාධා. එයා ඒ බඳු වන්නා වූ කාම වාස්තවාදයන් සඳහා යොදන පැවැත්මට යම් කිසි පුද්ගලෙ ඉදිරියයි. ඒ ගති ලක්ෂණේ සලා හරිනවා. ඒක තමයි සෑලු පැවතුම් ඇත්තෙක් වෙනවා කියන මේක තේරෙන්නේ නැහැ. මොකද්ද කිව්වේ කියන එක? සැහැල්ලු කියන වචනේ ගන්න කිව්වේ. සැහැ කියන වචනයක් තියෙනවා. අපේ සැහේ කියලා කියන අපි. තමන්ගේ බලපෑම. දැන් බෞද්ධයාගේ බලපෑම මොකද්ද? බෞද්ධ වැරදි කියලා. ඒ තමයි යාගේ සැහේ. ලෝකයාගේ සැහේ ලෝකේ. මේ ආවාම මේ නැන්ද මේ අපොච්ච මේ ඔක්කොම ලගින්නේ. එහෙම සැහයක් තියෙනවා ලෝකයාට. ඒ ලෝකයාගේ සැහේ කියන්නේ ගිනි ගන්න එක. නිවෙන එකක් නෙමෙයි. සාසනික සැහේ කියන්නේ ඔකයි. ශාසනික පිරිසක් සමග එකතු වෙලා ඉන්නව වැළපිලි. ඒකෝර ඉබඳුවන්නා වූ වැළපිල්ල සකස් වෙනවා. සම්තින්ද්‍රියෝ සල්ලහ ප්‍රති සම්තින්ද්‍රියෝ සම් කියන වචනේ පෙන්නන්නේ හිත සම්ති කියන වචනේ තමයි කියන්නේ සාන්තිය. ඉන්ද්‍රිය කියන්නේ අපි අස කන දිවනාසය ශරීරය ආදී ඉන්ද්‍රිය ගත්තා. මේවා සාන්ත භාවයට පත් කරනවා. සන්තෝ, දන්තෝ, නියතෝ, බ්‍රහ්මචාරී ආදී වශයෙන් පිළි සාන්ත භාවයට පත් කරනවා. එතකොට සාන්ත භාවයට පත් කරනවා කියන්නේ නිවන් සඳහා යම්කිසි හික්මවිය යුතු ඉන්ද්‍රියයන්. ඉන්ද්‍රිය සංවරයක් කළ යුතු. අන්න ඒකට පත් වෙන්නේ. නිපක නිපක කියන වචනයක් තියෙනවා. පාක කියන වචනේ කියන්නේ පැපෙන බව. යමක් පැපිලා යනවා. යම්කිසි පාප කර්මයක් කරපුවාම පාප කර්මයේ පැටුනහම විපාකයක් එනවා. මෙන්න මේ විපාකේන භාවයේපත් වෙන්නේ නැති වෙන විදිහට ඒ කර්ම පතයක් බවට පත් වෙන පාප කර්මයක් නොවුනොත් ඒක ඒක අර කියන මහ විපාකයටපත් වෙන්නේ නෑ ඒ හැම වෙලාවකම දකින්න ඕනේ මේකේ විපාකයේ අනාගත විපාකයේ කොහොමද මේකේ මෙහෙම දෙයක් කළොත් මේක ඉදිරියමට කොයි විදිය වෙරකට නිද්ද වෙන්නේ මට සිද්ධ වෙනා මෙන්න මේකේ තිරසං ගතියත් එක්ක වෙයි යස ගතියත් එක්ක වෙයි එහෙම වුණොත් එහෙම මේක පැහැදුනා අන නුවණින් තේරුම් ගන්න ඕන ඕකයි. දැන් නිබක කියන එකට පෙන්නන ප්‍රඥාවේ කොටසක් හැටියට නිබක කියලා ප්‍රඥාව තෝරනවා. ප්‍රඥාව කියන්නේ මොකද කියන්නේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. අර තක වචනේම තියෙන අර්ථය දුන්නා. අපි දකිනවා. යම් කිසි ස්ථානයක පැතීමටපත් වෙනවා නම් අපි කරන කියන හිතන දෙයක් උදේ. ඒකෙන් ඒ જાතියටපත් වෙනකොට. ඒකෙන් අපිට හම්බෙන්නේ මේ භවයේ තුල ලැබෙනා වූ භව ගති ලක්ෂණය තුළ මේ සතර ගමනේ පැහෙන්නේ එකක්. මෙන්න මේක ඉවත් වෙනවා. නිබක වේදනා අපගබ්බ ගැප් කරගන්නේ අල්ප වෙන්නේ. අපි බහුගබ්බ වෙලා ඉන්නේ. මේ හිත හිතේම නේද? අරග මොකද මේක මොකද අරයා කොහොමද අරග හොයාගත්ත මොන විද්‍යාඥයද? අදර ගියේ කවුද? ඉතින් ඕවා තමයි අද බහුගබ්බ වෙලා තියෙන ඉස්කෝලවල. නිවන් දකින්න නම් අපගබ්බ වෙන්න. මේ වැඩ කරන්නේ නැති එක එකයි කොලන්ගේ ඔක්කොම පැත්තකට දාන්න. අපිට වැඩක් නැහැ. මොන විද්‍යාඥයව හොයාගත්ත මොන විද්‍යාඥය බුදුරජාණන් හරි හොයාගත්ත එක දීලා තියෙනවා. තවත් විද්‍යාඥයෙක් ඉන්න ලෝකේ ඊටවල ඉතින් බහුගබ්බ පැත්තකට දැමන පස්සේ අපගබ්බ වෙනවා. ගැප් කරගන්න බුදුරණන් වහන්සේ දේශනා කරලා තිනවා අපිට ගැප් කරගන්න අවශ්‍ය නැහැ. සුවාදු දහස ධර්මස්කන්ධයවත් අපිට ගැප් කරගන්න දුන්නේ. ඒක ගාථාවක් ගත්තාම අර්ථයේ තේරුම් අරගෙන ධර්මයේ තේරුම් අරගෙන ඒ ගාථාව ඇති නිවන් දකින්න කියලා දේශනා කරනවා. නේ බුදුරණන් වහන්සේ එදා දේශනා කළේ ජිසුන් වහන්සේලා. නිවන් දකින්න ක්‍රමයක් දීනට පස්සේ ආයෙ බණහට ඉදිරි දුන්නේ නැහැ බලාපොරොත්තු. ඊළඟ වැඩේ වැඩේ කරලා. දැන් ඔකත් හරි වැදගත් දෙයක් මේ කාලේ. මොකද මේ කාලේ අපි ආයේ ආහ ගැප් කරගන්නවා බහුගබ්බ වෙනවා අපගබ්බ වෙන්න පුළුවන්. අවශ්‍ය දේ පමණක් ගැප් කරගන්න ඕනේ. අල්ප ගර්භයක වෙන්න කිව්වම බහුගබ්බේ වෙන්න යනවා. ඒක වැරද්ද නෑ. ඒක අවශ්‍ය කෙනෙක් ඉන්නවා. දේශකයන් වහන්සේලා කවක්ද? මොකද යම් කිසි කෙනෙක් ඉදින් සැකකුවන් දුරු කරන්න උන්වහන්සේලා ඒකේ ප්‍රයෝජන ගන්න ඕන නිසා උන්වහන්සේලා ඒක ගන්නවා. නමුත් බහුගබ්බ කියන්නේ මේ ධර්මයේ ගැනීම නෙමෙයි. මේ වැල්වතාරම් කරලා අපි ඇති ගොළුවන් එක එක විද්‍යාඥයෝ හොයාගත්තේ ඒවයි හඳර ගියේ ඒවයි ගියේ ගාවසයි. ඔය කටපාඩම් කරගෙන ඔය ඉතිේ තියාගෙන ඉන්නකොට මනසට ඉඩක් නැහැ බහුගබ්බ වෙලායි. හැම වෙලෙම හිතවිලි වද දෙන්න පටන් ගන්නවා. ඔය පුරවාගත්තේ කරදර කරන්න පටන් ගන්නවා. ඒක නිවන්ට බාධා. මේ අපගබ්බ වුණාම අවශ්‍ය දේ ගත්තා මිසක් වැඩක තියගත්තේ නැහැ. අය බහුගබ්බ වෙලා නැහැ. අපගබ්බ කියන්නේ කුලේසු අනනුගි. ඔක හරිය වැදගත්. කුලේ නොවැළෙන්නේ කුලේ. දැන් කුල කිව්වහම නොඑක ආකාර ප්‍රශ්න ඇති ලෝකයාගේ තියෙන කුල කියලා මෙතන තියෙන කුල කියලා වැඩ අපි මේ ලෝකයේ හැමතැනම සැරිසරන්නේ ඒ ඒ තියෙන කුල කියලා කුලයට අනුනහම අනුකූල යම් යම් ආකාරයෙන් මේ ලෝකයේ තිබෙනා වූ ලෞකිකත්වයේ තුල ඒ ඒ අවස්ථා මේ ලෞකිකත්වයේ හටගෙන විනාශ වෙලා යන වැඩක් නැති හිස් අවස්ථා මහ වටිනා දේවල් කියලා ඒ ඒ චින්ත පුද්ගලයා ඇල්ලයි. අන්න ඒ වෙනවත් වෙයි. මේ ලෝකේ දෙවියෙක් කියලා පතන අය ඉන්නවා. බ්‍රහ්මෙක් වෙන්න පතනවා. රජ වෙන්න පතනවා. කිතු වෙන්න පතනවා. එනි මෙහෙම තියෙන පතපත. දැන් මෙන්න මේවයි මේ කූල වෙනවා කියන්නේ. ඔන්න ලෝකේ තිබෙන්නා වූ ඒ ඒ ධර්මතාවයන්ට කූලභාවය දුරු කරගන්න. එතකොට කුලෙහි නොවැළෙන්න කියන්නේ. කුල සිරිත් කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒව කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. කුලසිරිත කියන එක සමාජයේ ජීවත් වෙනකොට කරන්න ඉඩ දුන්නා. ඒක කරන්නම කියලා දෙන්න. ඒ වගේවත් දෙන්න නෙමෙයි තියෙන්නේ. ඔය කූල කියලා කිව්වේ ලෝකේ නැමැති දැන කූල බවට පත් වුණාම එයාට හැම වෙලෙම වෙන කුහුල. කුහුල් බවක් එන්නේ. කුහුල කියන්නේ හැම වෙලෙම සැප කුකුසු කියන ගතිය ලක්ෂණේ ස්වභාවය. අන්න කුලේහි කියලා කිව්වේදී ඔන්න අර්ථය තියෙන කුහුල් බව. අපේ වචනේ කියනවා. යම් කෙනෙකුට කුහුලක් තියෙනවා. ඒ බුද්ධියට හැම වෙලෙම පවතින්නේ චංචල හිත. ඒ බුද්ධියට කවදාවත් පුළුවන්කමක් නැහැ එතන ඉඳගෙන. මේ දහ මාර්ගයේ වල. මෙයා වැඩක් නැති කුහුල් හිත ඇති කරගන්න නැතුව ඉන්න. අසල් ගියක හොරකම් ගිය දවසක කුහුල් හිතින් ඉන්නේ තම කියලා. තව ගෙදාවේ නැහැ කවුරු. කොරු පරිදි. කුහුලක්. අවුවත් ඒ අරවදාගෙන යයි. ඔන්නේ ප්‍රශ්නේ හිත රාගනවා ඔක තමයි කුහුල් භාවයේවත් ඒ කූල භාවය. ඔන්න ওই පැත්තට යන්නේ. ඒ වගේ කිව්වොත් මොකද වෙන්නේ? ධර්ම අවබෝධ කරන්න බාධා. විතර දුරවලා නෙමෙයි අරලා කරු කණි. ඔය අදහසින් ඉන්නේ තාත්තා කොච්චර බණ ඇහුවත් බණ තේරෙන්නේ නෑ. කුලේ අනුරුද්ධ වෙලා හිටියා. ඒක නොවැළි හිටියා. එයාට ඒ ප්‍රශ්න එකක්වත් නෑ. නට කුද්දම් සමාද. කුඩා වූ හෝ වරදක් නොකරෙන්නේ කියලාම තෝරනවා. කුඩා වූ හෝ වරදක් නොකරෙන්නේ කාගෙද කියලා බුද්ධ ඥානන් වහන්සේගෙන් අහපුවාම තථාගතයන් වහන්සේගෙන් පමණයි. අරිහතුන් වහන්සේ කෙනෙකු කුඩා වූ වැඩියෝ කෙරෙන්නේ. නෑ ඒවත් ඒක හාමුදුරුවනේ කර වකයෙන් පැනලා ගිහින් සංසාරේ ඊට වඳුරු කුරුද්ද වෙන. ඉතින් ඒවත් වැරදි. ඒ කුඩා වූ නෙමෙයි උතන කිව්වේ. සුද්‍ර වූ. සුද්‍ර කියන්නේ ලෝකයේ පහත්යයි සමද. වැරදි. ලෝකයා නිගරු කරන පහත් කරන ඥානවන්තයෙක් විසින් පහත් කරලා දෙන්න වැරදි. නැත බුද්ධං සමාජය. අනේ අසමාජාර වෙන්නේ. සුද්‍ර වූ අසමාචාර වැඩ නොකරන්නේ කියන්නේ. පින්ති යේන විඤ්ඤු පරිය උපදේ. අනේ ඥානවත් විඤ්ඤු කියලා කියන්නේ සාමාන්‍යයි. මගපල්ලාදී උතුණා විඤ්ඤු. ඒ මෙහා විඤ්ඤුල නෑ ලෝ. කච්චත්තන් විඤ්ඤුදප්ප විඤ්ඤු. අනේ විඤ්ඤු කියන වදෙන් තියෙන්නේ. මගපල නෝන ඇති අය. මෙන්න මේ අය අතිදි ආකාරයි. අසමාචාර වැඩ කියන මෙන්න මේ අසමාචාර වැඩ නම් කරන්න ඒක. ඒගොල්ලෝ දකින්න හේතු සාධක ඇතුළු. ඒ අසමාචාරය නිසා ඇති වෙනා වූ විනාශය. ඒ කුද්‍ර වූ අසමාචාරවල ඥානවන්තයෝ විසින් නිගරු කියලා පෙන්නලා තියෙන. ඒවා කරන්න යන්න එපා. මෙන්න මෙතෙන් දෙනකන් සුද්ධ වෙච්ච සුද්ධ ජීවිතයක් හදාගන්න කියලා පෙන්නවා නිවන් දකින්න. දැන් අපි අර ඉස්සරහ කිව්ව විතරේම නේද? අර විතර තෝරනකොට ಗುಣ තෝරනකොට කිව්වේ ඔය ටිකම කිව්වේ. ඒක තමයි පස්සේ. දැන් මෙන්න මෙතෙන්ටපත් වෙන්න කියලා. දැන් මෙන්න මෙතෙන්ටපත් වෙන්නේ කොහොමද? නිවන් දකින්න ඕන කෙනා. නිවන් දකින්න ඕනේ බණහක් කෙනෙක්. නිවන් දකින්න ඉස්සෙල්ලා නිවන් දකින්න යම් කෙනෙකුට ඕන වෙන්නේ ගිනි දැක්ක කියලා. මේ භව ගමනේ ගිනි කියලා දැක්කේ නැත්නම් එහෙම එයාට නිවන් ඕනේ නැහැ. නිවන් දකින්න අවශ්‍යතාවයක් යම් කෙනෙකුට එන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා අනේ මේ සසර ගමන කියලා කියන්නේ මහා ගින්නක් කියලා. ඒ වැටහීම ආපු කෙනෙක් වෙන්න ඕනේ. අනිත් කෙනෙකුට මාත් කැමති නිවන් දකින්න කිව්වොත් කොහොමවත් කැමති නෑ නිවන් දකින්න. අද ලෝකයේ කිව්වොත් එහෙම නිවන් දකින්න කැමති. ඉතින් උපාසක උපාසිකාවෝ මුගෝදෙනේ කොකවා කියනවා. අපි මාත් කැමති මාත් කැමති කොච්චර හොඳ නිවන් දකින්නද? හැබැයි නිවන් දකින්න යනවා කියන්නේ ඔක්කොම අතලා ඔය එකකව දැලෙන්නේ. ආයෙ වත් හඳු වෙන්න දෙකුත් නෑ. කනේ කාපු ආයෙ වන්දේ වන්සපුවා. ඉන්නකන් ඉතින් හතරකට දෙය තියෙනවනේ කොරන් දෙයකට ඉන්නේ. ඉන්න ඕනේ. බෑම ඒ වගේ කණ්ඩු වෙන්න යන්න බෑ. අවුල් හදා ගන්න යන්න බෑ. ඔයාගේ ඉඩමුණක් තමයි කවුරු හරි අල්ලා ගන්න આવොත් කරන්න දෙයක් නෑ. ගැටෙන්න යන්න. නිවන් දැක ගියාගේ ස්වභාවය මෙන්න මෙහෙම කිව්වොත් එහෙම. ඔයා කැමතිද එහෙම කෙනෙක් ඉන්න කොහොමද? එහෙම කරන්නේ නැත්නම් කොහේ? දැන් ප්‍රශ්න වෙනස් වෙනවා. දැන් නිවන් දකින්න නෙමෙයි කැමති. ලෝකේ අල්ලාගෙන සැනසෙන්න. ගින්නේ සැනසෙන්න කැමති. නිවන ගින්නක් හැටියට දෙන්නේ. ගින්න නිවනක් හැටියට දෙන්නේ. මෙන්න මෙහෙම දෙන්නේ සාමාන්‍ය බුද්ධජන ලෝකයක්. යම් දවසක බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහපු කෙනෙක්. ඇති වෙන දෙයක් තමයි. මේ සසර ගමන කියන්නේ පංචස්කන්ධය කියන්නේ ගින්න. මේ ගින්න යම් තාක් පවතිනවාද ඒ පවතින තාක් ගින්නේ පවතින්නේ. මොනවද? ජාති ගිනි, ජරා ගිනි, ව්‍යාධි ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක් ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි මේ ආදී මහා ගින්නකින් දැවෙන ගිනි කඩක් තමයි මේ ස්කන්ධ පහ පවත්වනවා කියන්නේ. ඉතින් මෙන්න මේක ධර්මානුකූලව දැක්ක කෙනෙකුට ලකිතහ වෙනවා කියන්නේ. ගිනි දැක්ක කෙනාට ඕන වෙනවා මේක නිවා ගන්න. පංචස්කන්ධේ නැමෙති ගින්න නිවන. අන්න එහෙම කෙනෙකුට ඕන වෙනවා තමයි. ඔන්න ඔය ඉස්සෙල්ලා කිව්ව නිවන් දැකීම වැඩ පිළිවෙල ඕනේ. ඒ බණහල ඒක දැනගත්ත කෙනා මට නිවන ඕනේ. මේ ගිනි සහිත භව ගමන මට එපා. මේ පංචස්කන්ධේ නැමෙති ගින්නේ අත්හැරලා යන පැත්තයි මට ඕනේ. ඔන්න ඔය අදහස ආපු කෙනෙකුට තමයි ඒදිය කරගන්න ඕන නම් ඔය ඉස්සෙල්ලා කිව්ව වැඩ පිළිවෙල. අනිත් කෙනෙකුට මේ වදනේ කියවල මේක මේ සූත්‍රයේ කිය කිය කියන කවදාවත් මේක අහලා පොළොව තේරෙන්නේ නැහැ. සූත්‍රයේ කියන්න පුළුවන්. අර්ථය වැඩි. මොකද මෙහෙම කියන්නේ කවුද එහෙම කියන්නේ? නිවන් දකින්න ඕන කෙනා කවුද? නිවන් දකින්න ඕන කෙනා ගිනි දැක්කේ. මොකේද? පංචස්කන්ධේ නැති මේ ගින්න දැක්කේ. පංචස්කන්ධයේ ගින්න කියලා කියනවනම් ආර්ය මාර්ගය තුළ බණ අහලා හොඳට පැහැදිලිව තේරුම් අරගත්ත කෙනෙකුටයි පංචස්කන්ධයේ ගින්න කියලා කියන්නේ. රූපස්කන්ධයේ ගින්නක් යන්නේ වෙනවා හොඳට හැඩ වැඩ කරගෙන පිරු දාලා හදනවද මොන්නේ? ඒක ගින්නක් කරගන්න එහලන්නේ දිසිලා කරගන්න. හොඳට හැඩ වැඩ ඇඳුම් අරගෙන හොඳට හදලා ඇඳගෙන හැඩ බල බල ඉන්නවද රූපස්කන්ධයේ ගින්නක් කියලා දැක. වේදනා ස්කන්ධයේ ගින්නක් කියලා දැක නම් එහෙම සැප වේදනා පොළොවේ පස්සේ යනවා. දුක් වේදනා දහසකින් විල්ලා තියෙන මාතර සැප වේදනා නැමැති යමක් ඇති. ඒ බඳු සැප වේදනාවක් මට ප්‍රියයි කියන්නේ ඒ වගේ ගින්න වේදනා පස්සේ යනවද? ඒක ගින්නක් කියලා දැක්කා. රූප සංඥා, ශබ්ද සංඥා හරි සුවයි කියයි කියන්නේ. මේ සංඥාවල ඇලියන. ඒක ගින්නක් කියලා දැකන යනවා. මේ ලෝකේ පියයි කියලා ඒ සඳහා හිතේ කයින් වචනේ කටයුතු කර කර ඒක වෙහෙදි වෙහෙදි දඟල දඟල ඒ මත හැටි හැටි යනවාද? සංකාර ගින්නක් කියලා දැකන. මේ විඥානය කියනවා මොට කරලා ගමනවා මුලාවට පත් කරනවා කියලා. මෙහෙම දැක්කන. විඥාන පස්සේ යනවා. යන්නේ නැහැ. අන්න ඒවා වැඩක් නෑ කියලා දැක්ක කෙනාටයි මේ පංචස්කන්ධයේ ගිනි කිර වැඩ. පංචස්කන්ධය ගිනි කියලා වැටහිච්චගෙන කියන අනේ මේ පංචස්කන්ධ ගින්න නිවා ගතියි. ඒකයි නිවන. නිවන කියන එක අවබෝධයක් නැතුව නිවන් දකින්න ප්‍රාර්ථනා කරනයි ලෝකෙ. බොහෝම රොයි. ඉතින් අපි දකින්න ඕනේ එහෙනම් ඒ ආයතන කවද නිවන් දකින්න හම්බ වෙන්නේ? නිවන් දක්වන්න හැදුවොත් ඔය හෙට නිවන් දක්වන්න හැදුවොත් එහෙම පුළුවන් කෙනෙක් ඉඳලා නෙමෙයි. පුළුවන්වට කියලා නෙමෙයි මේක කරන්න පුළුවන්වට කියලා නෙමෙයි. කොහොමාවක් කියන්නේ. හෙට නිවන් දක්වන්න කැමති. හැබැයි ඔය ගෙයින් නැතුව ඔක්කොම අතහැරලා දාපන්. ආ වරින් වෙන මාත් එක්ක දැන්. අද ඇහුවොත් එහෙම එක දවසක් ගිහින් ඉන්න පුළුවන් කියලා මට විශ්තර වැඩ තියෙනවා. බෑ නිවන් දකින්න. එහෙනම් අපි කතාව තියෙන ඇත්තද? එහෙනම් ඉතාලම අල්ප මාත්‍ර විශ්වාසයක තමයි මේ නිවන කියලා දැන් හිතන්නේ. නිවන කියන එක ගැන ගැඹුරු අවබෝධයක්වත් අවශ්‍යතාවයක්වත් මිනිසුන්ට නැහැ. අවශ්‍යතාවයක් තිබුණා නම් එහෙම මිනිස්සු බාහිරට එතෙන්ද නැඹුරු වෙලා හිටන් නිවන බලාපොරොත්තු වෙනවා. නිවෙන්න බලාපොරොත්තු වෙනවා. එයාට මේ ලෝකේ අල්ලන්න දෙයක් අල්ලා ගන්න හැදුවත් බැඳලා දාන්න හැදුවත් ඉරකලන් වලට දේපොළ වලට එයා බැඳලවත් කියන්නේ නැහැ. හැමතරම්ම දගන්නේ ඒක මොහොතක් හරි ඈත් වෙලා හිටන තරම් සැලකෙනවා. අන්න නිවන් දකින්න ඕන කෙනා ගැටි ලස්සන ගන්න. දේපොළ ඉරකලන් යාන වාහන අවුදන් මේ කට්ටියගේ පොඩ්ඩක් හරි ඈත් වෙලා මේ ගැටිමින් ඈත් වෙලා ඉඳින ඒක මහා ගින්නක් කියලා ඒකෙන් ඈත් වීමේ සංකීර්ණ දකින්න කෙනෙක් වඩටපත් වෙනවා නිවන් දකින්න ඕන කෙනා. අන්න එයාට තමයි තමන්ගේ වැඩේ කරගන්න තියෙන්නේ මේ වැඩ පිළිවෙල ඉතින් පස්සේ වෙන්න උද්‍ය වෙන්න සූර්යුත වෙන්න සුවච වෙන්න මුදු වෙන්න අන්තිමානි වෙන්න ඒ වාදි වශයෙන් මේ විග්‍රහය දෙන්නේ අන්න එහෙම කෙනෙක්. ඉතින් එතෙන්ට ආපු නැති කෙනෙක් මේ සූත්‍රයේ කිව්වට අර්ථයක් නැහැ. තමන්ට හැඟීමක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙතෙන්ට ආපු කෙනා ඔතෙන්ට ආවොත් ඒ වුණේ දාව. ඒ මොහොතේ වෙනකොට ඇති වෙන සිද්ධ පාරිශුද්ධිය නිසා එයා දකින්න එකද. ලෝකේ ගින්න. නිවන සෝයා. තවත් මේ ලෝකයේ සුවයි කියලා ගන්න දෙයක් ඒ බුද්ධ වචනේ දකින්න. තපෝ ගුණය හැර නිවන හැර මේ ලෝක සත්‍යය තවත් සුවයක් නොදකින්න. මේ බුද්ධ වචනේ දකින්න. එහෙනම් දැකලා පස්සේ සුඛිනෝවා කියන වචනේ කියනකොට මොකද ගන්නෙ? අද මේ සුවපත් වේවා කියන ලෝකයා ඒව ගන්න ලෝකයා සංසං හදන කතාව නෙවෙයි. ලෝකේ නැමැති ගින්නේ ඉන්නකම සුවයක් නම් හම්බ වෙන්නේ. යම් දායක මේ ලෝක ගින්නේ සංසාර ගින්නේ මිදුන දායක. පංචස්කන්ධ ගින්නේ මිදුන දායක. අන්න එදාට නම් සුවයි. එතකන් නම් මේ ලෝක සත්‍යය සුවයක් දකින්න. මෙන්න මේක දකිනවා ඔතෙන්ට ආපු දෙනවා. ඒ ආපු දෙනා සුඛිනෝවා කියන වචනේ අදහසයි. එතෙන්ට ආපු නැති මේ ලෝකේ බදාගත්ත කෙනා සුවයි සුවයි කියලා බදාගන්න ලෝකේ අදහස තියෙන කෙනාගේ සුඛිනෝවා කියන අදහසයි විශාල පරස්පර. අහසට පොළොවා. ලෝකයේ කාම සුවයන්ගෙන් සුවයක් බලාගෙන කායික මානසික වන කාම සුවයන් ප්‍රවැත්මේ සුවයන්ගෙන් සුවයක් බලාගෙන සුඛිනෝවා කියන කෙනාගේ අර්ථය. මේ පැවැත්ම තුල තියෙන කාමසුඛයක් මේ ලෝකෙ තියෙනා වූ සැපයි කියලා ගන්නා වූ පංචස්කන්ධය. මහා ගින්නක්. මේක නිවනදායකයි කියලා දකින්න අදහසක් කොච්චර වෙනවද? විශාල පරස්පර වෙනවා. එහෙනම් ධර්මය අවබෝධ නැති කෙනෙක් සුඛිනෝවා කියන වචනේ කියනකොට සුවපත් වේවා කියලා ගන්නෙ මොකද්ද? කාම සුවෙන් සුවපත් වේවා කියන එක දකින්න මොකද්ද? එහෙනම් මේ බුද්ධ ශාසනයේ සුඛිනෝවා ඉතින් ආර්ය විනී සුඛිනෝවා තියෙන්නේ නිවන් සුවය හැර තපෝගුණිය හැර තවත් මේ සත්‍යයට සුවයක් න දකින්නේ නැහැ කියලා දැකලා. අන්න සුඛින වාක්‍ය නියමත් තියෙනවා. හේවිනෝ හොන්තු කියලා. බය නැත්තෝ වෙත්වාගෙන අත්ති ගන්න. මොනවාද බය? ජීවත් වෙන්න ආසයි මැරෙනවට බය. මගේ කියන දේ පවත්වා ගන්න ආසයි කවුරුත් තරහ යනවට බය. බයෙන් දැකේ. බය නැතුව ඉන්න හම්බ වේවා කියලා ලෝකයා කියලා හඳින් මැනොත් එහෙම. මේ කාම ලෝකේ කාමයේ දෘෂ්ටිවත් වෙලා කාගේම කරදරයක් නැතුව හොඳට කාම කෙලි මේ හගපෑම් කර කර ඉන්න හැමෙන්න මගේ බයක් නැතුව ඉන්නේ. අන්න ඒ જાති අදහසකින් තේමිනෝමන්තු කියලා ලෝකයා කියනවා. නමුත් මේ සතර යන මහා බයක්. මේ සතර කෙලවර කළාද එදාටයි කියන්නේ. අතෝකන් විරදන් තේම. අන්න තේම කියන්නේ නිවන. අන්න ඒක. ඉපදීම බයයි. නමුත් මේ ඉපදීමේ ඉපදීම වළඳනවට තියෙන බය නෙමෙයි තියෙන්නේ. ඉපදීම අල්ලා ගන්න තියෙන ආසාව නෙමෙයි. ඒ අදහස තියාගෙන තමයි පුතඥයේ සේවිනෝ හඳු කියන්නේ. අහසයි පොළොවයි වගේ මේක වෙනවා. අදහස. ආරේ ගුණ ඇත්තෙක් විසින් කේවිනෝ හඳු කියන්නේ සසර කින්නා වූ බයෙන් නිදහස් වීමක් කියනවා නම් අන්න ඒකයි කේවිනෝ. ඔය අදහස අරගෙන කේවිනෝ හඳු කිව්වහම සාසනික අර්ථය. සුඛිනෝවා කේවිනෝ හඳු සබ්බේ සත්තා භවන්තු සුඛිතා සුඛිතත්වයටපත් වෙනවා. සුඛිතත්වයටපත් වෙනවා නම් නිවන් සුවයෙන් ඇරෙන්න තව සංඥා සුඛිතත්වයටපත් වෙන දෙයක් නැහැ කියලා ආර්යය දන්නවා. ආර්ය ගුණය ඇතුළත දන්නවා. ආර්ය ගුණය නැඹුරු වෙච්ච අය. ලෝකයා දකින්නේ සබ්බේ සත්තා භවන් සුඛිතත්වා කියන එක. සත්තුල කාලා බීලා සුවසේ ඉඳ ලැබෙත්වා මෙහෙම සන්තෝෂයෙන් ඉඳ ලැබෙත්වා කියන එක. මෙන්න මේ රාග නිස්සිත. විරාග නිස්සිත නෙමෙයි. රාග නිස්සිත. නිරෝධ නිස්සිත නෙමෙයි රෝධ නිස්සිත. වස්තක පරිණාමී නෙමෙයි සංසර්ග පරිණාමී. විවේක නිසිත නෙමෙයි අවිවේක නිසිත. ඔන්නේ ಜಾති දිවෙන්නාව එක තමයි ලෝකයා දකින්නේ. සබ්බේ සත්තා භවන්ති කිදස් වගේ. ආර්ය දකින්නේ විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, ඔස්සග්ග පරිණාමී කියන ගුණ හතරෙන් යුක්ත වන්නා වූ වේ නිවන්. සියලු සත්‍ය වලට වෙන නම් සුවයක් ඇත්තේ නැහැ. සියලු සත්‍ය මෙන්න මේ සුඛී තත්ත්වයටපත් වේවා කියන උදාහරණය තමයි. ඔය කියන සත්‍ය සත්තා පවන්ත සුඛී තත්ත්වය. දැන් ඔක අපේ පොත්වල දීලා තියෙන්නේ ආර්යවන. ඔය අර්ථය දෙනවා. ආර්යයන්ට පත්වෙච්ච කෙනෙක් කිව්වේ නැති නිසා ඒ අර්ථය. ලෝකේ කන්නම තියෙනවා. ලෝකෙම ගිල ගන්න එකක් කියලා. මෙච්චරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද? ඔය කියන මිත්‍රතාවයේ සංවේනිකා දෝෂ සහිත ඥානවන්තයෝ කෙසේවත් අනුමත කරන්නේ. පහන් සිතින් අනුන්ට අනුශාසනා කිරීම යමක් ඇද්ද මේව දයාවයි මේව කරුණාවයි මේව අනුකම්පාවයි. මේව මිත්‍රත්වය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මිත්‍රත්වය කොහොමද? ඒක තද පවත්වන්න හදන්නේ. සංගණිකා දෝෂයි ඥානවන්ත කෙසේවත් අනුමත කරන්නේ නැහැ කිව්වේ කියන එල්ලයි. ඒක එල්ලන්නේ මේ විතරක් යන්නේ. මේ කර්ණිය මත සුදේ. සබ්බේ සත්තා භවීතත් වාක්‍යවල ගන්න ඕක. එහෙනම් බුද්ධ ධර්මයේ කොයිතරම් ඈතර ඉවත් වෙලා තියෙන්නේ. අර්ථය ගන්න. යේ තේජි පාන භූතත්ති. අයිපද. යම් කිසි ප්‍රාණියෙක්ද භූතයෙක්ද? දැන් ප්‍රාණියා තෝරගන්න වචනේ නිරුක්තිය ගන්නවා. භූතයා තෝරගන්නත් වචනේ නිරුක්තිය ගන්නවා. කවුද පාණී කවුද භූතය කොහොමද පාණී වෙන්නේ කොහොමද භූතය වෙන්නේ භූත කියේ ඇයි පාණී කියන්නේ ඒක බලන්න මේ ලෝකේ මේ රෝග සත්‍ය මොනවද පාණී කරන්නේ රූපකාමී සද්දකාමී ගන්ධකාමී රසකාමී ස්පර්ශකාමී ධර්මකාමී කියන මේ කාමයේ තමයි රෝග සත්‍ය පාණී කරන්නේ ඇසෙන් ගන්නවා කයෙන් පානය කරනවා දිවෙන් පානය කරනවා නාසයෙන් පානය කරනවා කය ඒ වගේ මේ රත් කයෙන් පානය කරනවා හිතේ පානය කරනවා මේ හැමදේම අරගෙන පාණීන් වෙලා ඉන්නේ ලෝකේ ප්‍රියයි මනාපාචා ලෝකේ පාණය කරනවා. මෙන්න පාණී. මේක තමයි මේ පුතඥ ලෝක සත්‍යයන්ගේ සිරිත. ලෝක සත්‍යින ඒ සත්‍යින පාණීන් කියන හේතුවත් පාණීය කර කර හොය හොයා යනවා තවත් පාණීය කරා. කොච්චර පාණීය කළත්. සුරාව මේ තරාගේ විහිරියා. ඔයාලා පාණීය කළා මත් වෙන්නේ. සුරා මේරිය මජ්ජ පමාදය. සාන. තරාගේ මේරියාව මත් වෙලා ප්‍රමාද වෙලා සාන කරගෙන ඉන්න අල්ලගෙන. මත්පැන් කියන ඇල්කොහොල් වලට ඕක දාලා බේරිනවා. මත්පැන් පොඩි පාඩුවල. මත්පැන් නොවිදියට හරියන්නේ. මත්පැන් පොඩි ඉඳලා වගේ පන්තු මාත්‍ර කොටහකට. රූපකාමී, ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී, ධර්මකාමී. මෙන්න මේ කාමියෝ පානය කර කර මත් වෙලා ප්‍රමාද වෙලා ලෝකය අල්ලගෙන ඉන්න මේ ලෝකවල. ඔන්න ඕකේ ඉවත් වෙන්න කියලා ශික්ෂාපදි දුන්නේ. මත්තන් කොල්ල කිදේ රෝගා කියන්නේ. මේ කොහොමද යථාර්ථය දන්නේ? ඉතින් මොකද කරන්නේ මෙන්න මේවා පානීය කර කර යනකොට පානීය කිරීමේදී මොනවද කළේ? අන්න සංකාර කරගත්තා පානීය කරන්න කිව්වා. සංකාර කරගෙන හදාගත්ත පරිජහ උපාදයක්. හදාගත්තට පස්සේ මොකද වෙන්නේ? බොරුව පානීය කරලා ඇත්ත නොවන දේක් පානීය කරලා ප්‍රියමනාපයි කියලා ගින්නක් පානීය කරලා. ගින්නට හේතුවක්. සැපට හේතුවක් කියලා දින්නට හේතුවක් නම් පානය කියලා ගත්තේ බොරුව. බොරුවේ ප්‍රතිඵලයේ භූතය. හරිද? භූත කයක් හම් වෙනවා බොරු කයක් හම් වෙනවා. කය ඇත්තද? කය ඇත්තනේ සතර මහා භූතයන් ඉඳලා තියෙන්නේ. මහා බොරු හතරකින් හැදිච්ච එකට කියනවා මහා භූතය. ආපෝ කියලා මහා භූතයක් කියලා මහා බොරුවක් කියනවා. ඇත්තක් නෙමෙයි කිව්වේ. තේජෝ කියන මහා බොරුවයි වායෝ කියන මහා බොරුවයි පඨවි කියන මහා බොරුවයි කියන මහා භූත හතර එකතු වුණාම බොරු පිළියක් හම්බෙන්නේ. භූතයක් හම්බෙන්නේ. මෙන්න මේ පානය කරන්නේ හම්බෙච්ච භූතය තමයි මේ අසකන ජීවනාසේ ශරීරය කියලා එක හදාගෙන උසගෙන ඉන්නේ. මේකේ තියෙන හතර මහා භූත ජීවිත තුනක්. නම් භූතය නොබෙන්නේ උගන්න කියලා කියන්නේ. පේන භූතය දකින්න ඕනේ. මෙන්න පේන භූතය තමයි පාන භූත. පානය කරන්න ගියාම භූතයගෙන් බේරෙන්න බෑ භූතය හම්බෙන්නේ. හම්බෙලා හම්බෙන භූතයා එක එක අද්දවක් අද්දවක් ගන්නවා. ওই විදිහට ගිහිල්ලා. කුණු වෙලා, වැහැරිලා, මහලු වෙලා, මැරිලා යනවා, දිර කරලා පස්සේ යනවා, ආයි භූතිය හදාගත්ත පානය කරලා, ඉතින් පානය කරගෙන හදාගත්ත භූතිය ආයි පොගරි උපන්න. ආයි සරයක් ඔතනින් හැදිලා වැදිලා, වැහැරිලා, කුණු වෙලා, ජරා වෙලා වැදිලා යනවා. නවත්තන්නේ නැහැ ආයි ඉදා පානය කරපු ඉතින් ආයි භූතිය හදාගන්න ලබු ඊළඟ සැරේ. එක එක අද්දවෙන් අද්දවට මේ විදිහට භූතිය භූතිය හදා හදා. හදන හදන භූතිය වැළසි වැළසි. මේ පානයයි භූතියයි දෙකේ ඉස්සලා ගමනක් කරනවා. අනාදිව සංසාරයේ පටන් එන පාන භූත දෙක යනවා මේ සත්‍ය. මෙන්න මේ ලෝක සත්‍යය උතර ඉන්නකම් අවිද්‍යාවේ තෘෂ්ණාවේ බැඳිලා ඉන්නකම් කරන ගමන තමයි පාන භූත දෙක යන්නේ. ඒකේදි පාන භූතත්. දැන් මොකද මේ කියන්නේ? සසාව. ওই දෙකේ ඉන්නකම් සසභාවයේ ප්‍රස්භාවයේ මිදෙන්න බෑ. හැම වෙලෙම ප්‍රස්ත වෙලා තැටි අරගෙන ඉන්නේ. තැටි ගන්න. ආගියෙන් තැටි ගන්න. මොකද? මේ භූතේ රැක ගන්න. පානේ හොයාගන්න. පානයක තියෙන හොයාගන්න. හැම වෙලෙම කැළඹිච්ච එක. රසබවටපත් වෙනවා. බය හත්ය නෙමෙයි මේ කිව්වේ. බය තමයි මේ විශ්වාසය නැගේ හැටි වෙන්නේ. රස බවටපත් වෙන එකක් නිසාද? ඔය පානයයි භූතයයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි හේතු කරගෙන පහලගෙන යන ගමනේ ඉන්න ඔක්කොම තසාව. ඔන්න තසාව කියන්නේ සක්‍ර දෙවියෝ තසාව. අද ඉන්න මගවල් ආගුයි නෙමෙයි නොලබවනා එහෙම. එයා තසාව. මාරවීය පුත්‍රයා තසාවු. කොච්චර සම්පත් තියාගෙන ඉන්නවනම් මොන කෝ වට කරගෙන අපිට ජයපානී පොල්ලේ මේ ලැහැත් වෙන කිව්වත් තසාව තමයි ජයපානී පොල්ලේ. හැමිලිය තරස්. තසාව කිව්වේ. ආ ජීවිතේ. එතන මොකද වෙන්නේ? සක්කෝ වික්කවේ දේවාන බින්දෝ අවිතරාගෝ අවිතෝ සාචම විරුද්ධම්බි ස්ත්‍රාදි පලයි. සකරිය පැති ගන්නවා බය වෙන පලයි. ත්‍රස්ති. එනයි ත්‍රස්ත බව ඇයිද තියෙන සකරියට? නෑ. එහෙනම් මෙන්න මේ තසාව දැනගන්න. තසාව හැදෙන්නේ කොහොමද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා මේ කාමියෝ ආධිනව කියන බව තේරුම් ගන්න බැරුව. කාමියෝ ගිනි කියලා තේරුම් ගන්න බැරුව. ඒවා මිහිරියාවක් හැටියට අරගෙන තරාගිකෝ. ඕවා පානීය කරලා. පානීයින් බවටපත් වෙලා. පානීය නිසා හටගත්තා ප්‍රතිඵල වෙන භූතය කියලා අයිතිවාසිකම් හදාගෙන. මම කිය කිය මගේ කිය කිය. මම රවණ මගේ රවණ දෙයක් අල්ලගෙන. ඒකෙන් අප්‍රමාණ වන්නා දුක් විඳගෙන. දැන් මොකද කරන්නේ? රසභාවයටපත් වෙලා ඒකේ තහවර වෙනවා. ගලව ගන්න බෑ. තහවරාව. එදෙන්නපත් වෙලා ඒ තසභාවයේදී ඒකටම වරලද්දුව බවටපත් වෙලා ඒකෙන් බැඳිලා. තසාව තහ වර වෙලා. වරපත කියලා අපි කියනවා. ඒකෙන් හිර වෙලා ඉන්නේ. තස්ස බවටපත් වෙලා තස්ස බවේ හිර වෙලා තහවර වෙලා. ඉස්තහවර කියන්නේ තහවර ඉස්තහවර අපේ වචනේ ඉස්තහවර කියලෝ ගන්න. ආන්ගේ ඉස්තහවර මේ කවුද? අර තෙරුන් වහන්සේ කියලා ඔකට ගන්න බෑ. මහදේව රහතන් වහන්සේලා ගන්න හදනවා. ඔතෙන් සාවර කියන රහතන් වහන්සේලා. බය වෙන අය බය වෙන අය කියලා ගන්න. සාවරයෙන් කියන රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා නම් මෙත්වරන් නේද? උන්වහන්සේලා අපි මෙත්වර තමයි. අපි කවුද උන්වහන්සේලා මෙත්වර? දැන් මේ වචනේ අර්ථය ගන්න බැරුවහම ඒකට දානවා සාවරාවා කියන එක නම් අරිහතුන් වහන්සේලා. සාවර කියලා කියන්නේ ඔන්න ඔය බයටපත් වෙලා තැටිගැන්මටපත් වෙලා ඔන්නෝගේ ඉස්සාවල වෙලා. නෑ අවකේලා. අවශේෂයක් නැති ඔක්කොම එකතු කරලා කියන්නේ. ඒ කට්ටියට මේ පන්ති දෙන්න හදලා. තසාවා භාවරාව අනවදේවා. එලා දීගාව. දැන් දීගාව වෙන්නද ගිහිල්ලා. නයිකොලොංගු වගේ දිග සත්තු කියලා කියනවා. මොකද්ද මේ හිදුවේ? මේ තස වෙලා භාවර භාවයට පත් වෙලා. අවිද්‍යාව දුර්නාදකින් බැඳිලා අර කියන්නාව පානය කර කර කාම පානයන් කර කර ඒකින් හටගත්තා වූ ප්‍රතිඵල වශයෙන් හටගත්ත භූතය දරාගෙන ඕක දැක ගන්න කම්පා වෙවි බය වෙවි ඒකෙම ඉතිරලා ඉන්නේ මෙන්න මෙවුන් දීගාව මොකද සසර ගමනේ දික් වෙච්චයි දැන් මේ නිවන තමයි මුලින්ම කියලා කියන්නේ නිවනට පැමිණීම සඳහා කළ යුතු මොකද කියනකොට ඒක ඉස්සරේ මේ යන්නේ ලෝකෙින් අයිබලෝම නෙමෙයි මේ කියන්නේ සසර දීර්ඝ කරගත්තා මොකද දීර්ඝ වෙන්නේ? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මේ කාමපානයන් පානය කිරීමෙන් මේ බුරුවේ බැඳිලා මේකට බය වෙමින් මේකම රැකගන්න ඉස්සර වෙලා මේකම ළඟ ළඟලා ඉන්නේ. මෙන්න මේ හේතු නිසා දීගාව වෙලා ඉන්නේ. සතර ගමන දීර්ඝ වෙනවා. මේ මහන්තාව. අන්නේ හිඳව මහන්තාවයි. අලි වාගේ නිවින්නේ කියන්නේ. මහන්තාවා කියලා වෙන්නද කියලා කියනවා අලි ඇතුවාගේ මහත් වේවුනේ. ඔය වැඩ යන්නේ වෙන පැත්තට. මෙත් වැඩ කතාව තව කිව්වේ නේ. ඒවා දකින්න කතාවක විතර යන්නේ. දැන් මෙත්වන්න කතාව තමයි මෙත්වරන් සතු ගයි කියලා දැනගන්න ඉන්නේ. දැන් මේ කතාවක් මෙතන යන්නේ නැහැ. නිවන් දකින්න කල යුතු මොකද්ද කියලා බෙල්ලා නිවන් දකින්න පුදු කියලා නිවන් දකින්න බැරි වෙච්ච එකාගේ වැඩ පිළිලා මේ කියන්නේ. දීඝාවා මේ මහන්තාව. සතර ගමන දීර්ඝ කරගත්තො ඒ හිඳම මහන්තත් වෙලා ඉන්නේ. ලොකු දෙයක් හම්බුණා. මජ්ජිම මෙන්න බහැගිරිද. උඹ බහැලා ඉන්නවා මාත්‍යයකට බහැලා ඉන්නවා සතර මාත්‍යය. දැන් මොකද මජ්ජිම හරස්ස කෙටි වෙලා මොකද කෙටි නුවණ නුවණ කොට වෙලා ඉන්නේ කෙටි වෙලා රස්ත වෙලා